අද දවසට નિયમિત සූත්‍ර දේශනාව විස්තර කරලා දෙන්නයි මේ කාල වේලාව වෙන් වෙන්නේ. පින්වත්නි මුලින්ම හොඳට අපි සිහිපත් කරගමු. හොඳට අපි නැවත නැවත සිහියට ගන්න ඕන කාරණාවක් තමයි මේ වෙලාවෙත් මේ ගත වෙන්නේ අපි හැමෝටම ලැබිච්ච ඊටාම කලාතුරකින් ලැබෙන වටින අවස්ථාවක්. මේ පින්වතුන්ටත් අපටත් අප හැමදෙනාටම මේ වෙනකොටත් මේ ගිවිලා යන්නේ මේ මොහොතේත් තත්පර වශයෙන් විනාඩි වශයෙන් පැය වශයෙන් ටිකෙන් ටික මේ ගෙවිලා යන්නේ ඊටාම වටින අවස්ථාවක් බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් තමයි මේ දැනටමත් මේ මොහොතේත් මේ ගෙවෙමින් යන්නේ. මොකද ඒ අවස්ථාව මනුස්ස ජීවිතය. ඒ වගේම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අංග සම්පූර්ණ මනුස්ස ජීවිතයක්. කවුරු හරි යමක් කියලා දෙනකොට ඒක වටහා ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් සහිත මනුස්ස ජීවිතයක් ඔබ අප හැමදෙනාටම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි මොහොතක් කල්පනා කරලා බලමු මේ වගේ අංග සම්පූර්ණ මනුෂ ජීවිතයකුත් ලැබිලා. ඒ වගේම බුදුබණ අහන්නත් අවස්ථාව ලැබිලා. කොයි වගේ පීඩාකාරී තත්වයක් ලෝකේ පුරාම පැවතුණා මාධ්‍යකින් හරි බුදුබණ පදයක් අහන්න අවස්ථාව ලැබිලා. එහෙනම් බලන්න අපිට නොදැනුණාට සමහර වෙලාවට ඊටාම වටින දේවල් අපි ළඟ තියෙනකොට අගේ අඩුයි. මොකද ළඟ නැවත නැවත මගේ ළඟ තියෙන බව දැනෙනකොට ඒකේ තියෙන අගය එච්චර දැනෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් අපි කල්පනා කරලා බලන්න ඕනේ දැනටමත් මට මේ ලැබිලා තියෙන අවස්ථාව කොයිතරම් වටිනවද කියලා ඒ වටිනාකම හරියට අඳුනගත්තේ නැත්නම් මේ වටින අවස්ථාව මගහැරෙනකන් මේ අවස්ථාවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා. ඒ නිසායි මේ නැවත නැවත අපි හැමෝදෙනාම සිහිපත් කරගන්නේ. එතකොට පින්වත්නි මේ දෙන ධර්ම මේ පින්වතුන්ට ලබා දෙන ධර්ම අවවාදයක් නෙමෙයි මේ. අපි හැමෝම මේ එකතු වෙලා සිහිපත් කරගන්නවා මේ ලැබිලා තියෙන අවස්ථාව කොයිතරම් වටිනවද? මේ පින්වතුනුත් සිහියට ගන්න ඕනේ. ස්වාමින් වහන්සේලා වන අපත් නැවත නැවත සිහියේ තබා ගන්න ඕන කාරණාව මේ ලැබිලා තියෙන ඊටාම වටින අවස්ථාව. සංසාර ගමනේ බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. මේ අවස්ථාව ඕනෑම මොහොතක මගහැරලා යන්න පුළුවන් මරණය උදා වීම තුලින්. ඒ නිසා කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. එනිසා පුළුවන් තරම් ඉක්මනින් මේ ලැබිච්ච වටින අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ උපරිම ප්‍රයෝජනේ නෙලා ගන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් කාරණා අවශ්‍ය වෙන්නේ. කලිනුත් අපි සිහිපත් කරගත්ත අදත් සිහිපත් කරගමු. මේ ලැබෙච්ච ජීවිතයෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රයෝජනය තමයි මේ ජීවිතයත් සාර්ථක කරගෙන සංසාර ගමනත් සුවපත් කරගෙන උතුම් වූ ධර්මාවබෝධය පිණිස ඒ අවශ්‍ය කරන පාරමිතාවන් සම්පූර්ණ කිරීම. එහෙනම් ඒ වටින කාරණා ජීවිතය තුළ සිද්ධ කරගන්න අපි ධර්මය ලං කරගන්නවා. මොකද මෙලොව පරලොව දෙලොව ජයගෙන නිවන් දකින්න අපිට ධර්මය හැර වෙන පිහිටක් නැහැ. ඒ නිසා ආරම්භයේදීම අපි මේ ලැබිච්ච වටින අවස්ථාවේ ප්‍රයෝජනයක් මේ වටින අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵල නෙලා ගන්න ධර්මය වඩා වඩා සමීපයට ගන්න උවමනා බවත් සිහිපත් කරගමු. ඒ කාරණා සිහියේ තියාගෙන අදට નિયમિત සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරමු. පින්වත්නි මේ වෙනකොට සූත්‍ර ධර්ම 55ක් මේ දේශනා මාලාව තුළ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152ම සාකච්ඡා කරනවා පිළිවෙලින්. එතකොට අද වෙනකොට මජ්ක්‍ධිම නිකායේ පිළිවෙලින් ගත්තොත් ආරම්භක සූත්‍ර දේශනා 55 සාකච්ඡා කරලා අවසానයි. අදට નિયમિત මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 අතරින් 56 වෙනි පිළිවෙලින් 56 වෙනි සූත්‍ර දේශනා විදිහට හම්බ වෙන උපාලි සූත්‍රය අද අපි විග්‍රහ කරගන්න. එතකොට සඳහන් වෙන තැන සවිස්තරාත්මකව සාකච්ඡා කළොත් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ පළමු වග්ගය වන ගහපති වග්ගයේ ඒ වග්ගයේ නම් 6 වෙනි සූත්‍රය පිළිවෙලින් ගත්තොත් 56 වෙනි සූත්‍රය වන උපාලි සූත්‍රයයි අද සාකච්ඡා කරන්නේ. ඊයේ දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා. ඊටාම වැදගත් දහම් කරුණු ඇතුළත් ජීවක සූත්‍රය ඊයේ දැනගත්තා. ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේ මස්මාංශ භාවිතය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අදහස ඊටාම හොඳින් නිරූපණය කරන ජීවක සූත්‍රය ඊයේ දැනගත්තා. මේ පින්වතුන් දන්නවා සමාජයේ මේ නිර්මාංශ ප්‍රශ්නය පිළිබඳ සෑහෙන කතා බහක් තියෙනවා. ඊට හොඳ විසඳුමක් ඊයේ දවසේ ජීවක සූත්‍රය තුලින් මේ පින්වතුන්ට ලැබෙන්න ඇති. බැරි වෙලාවත් මේ සූත්‍ර දේශනාව අහන්න බැරි වුණා නම් අන්තර්ජාලය භාවිතයෙන් නැවත මේ පින්වතුන්ට ඒ දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව තියෙනවා ජීවක සූත්‍රය. එතකොට අදට නියමිත උපාලි සූත්‍රය හෙට දවසේ මේ පින්වතුන්ට කුක්කුරවතිය සූත්‍රය තවත් වැදගත් සූත්‍ර දේශනාවක් වන කුක්කුරවතිය සූත්‍රය හෙට දවසේ ශ්‍රවණය කරන අවස්ථාව තියෙනවා. බලන්න පින්වත්නි සූත්‍ර ධර්ම අපේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනය අපිට දිනපතා අකණ්ඩව දැනගන්න අවස්ථාව උදා වෙලා. මේ පින්වතුන්ට ඒ දහම් කාරණා අහන්න අවස්ථාව උදා වෙලා ස්වාමින් වහන්සේලා වන අපට මේ දහම් කරුණු මේ පින්වතුන්ට මේ පින්වතුන් සමග සාකච්ඡා කරන්න අවස්ථාව උදා වෙලා. එහෙනම් අපි හැමෝටම ඉතා වටින අවස්ථා ලැබිලා තියෙනවා. මේ අවස්ථාව වලින් අපි උපරිම ප්‍රයෝජන ගමු. අද දවසේ උපාලි සූත්‍රය අපි සාකච්ඡා කරමු. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ 56 වෙනි සූත්‍රය වන මේ උපාලි සූත්‍රය. ඊටාම හොඳින් අධ්‍යයනය කළොත් අපි ආරම්භයේම සාකච්ඡා කරමු මේ දේශනාවේ අපිට කියලා දෙන කාරණා සංක්ෂිප්තව. මේ උපාලි සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන සිතා විමසා බැලීමේ නිදහස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඕනෑම කෙනෙක්ට නිදහසේ හිතා බලන්න කොයිතරම් අවස්ථා උදා කරලා දීලා තියෙනවද බුදුදහමේ තියෙන නිදහස් චින්තනය චින්තනය කියන්නේ හිතා වැලීමනේ හිතනවටනේ චින්තනය කියන්නේ එතකොට බුදුදහමේ තියෙන නිදහස් චින්තනය ඕනෑම කෙනෙක්ට නිදහසේ විමසා බලන්න තියෙන මේ බුදුදහමේ තියෙන ඒ නිදහස නිදහසේ හිතා බලන්න තියෙන හැකියාව ඉතාම හොඳින් පෙන්눔 කරන සූත්‍රයක් තමයි මේ උපාලි සූත්‍රය. ඉස්සර පින්වත්නි ගිහි කාලේ දහම් පාසලේ ඉගෙන ගන්නකොට මේ පින්වතුන්ට දහම් පාසල් යන කාලයක් තියෙන්නේ නැති අනිවාර්යෙන්. අපත් ගිහි කාලේ දහම් පාසල් යන අවධියේ අපට අහන්න ලැබුණා ඒ දහම් පාසල ඉගෙන ගන්න අතරතුරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොයිතරම් නිදහසේ හිතා බලන්න අවස්ථාව දීලා තියෙනවා. මේ බුදුදහමේ නිදහස් චින්තනය ඊටාම හොඳින් පෙන්눔 කරනවා ත්‍රිපිටකය තුල ඇතුළත් උපාලි සූත්‍රය තුල කියලා දහම් පාසලේදී අපිට ඉගෙනනවා. නමුත් දහම් පාසල් යන කාලේ මේ උපාලි සූත්‍රය ත්‍රිපිටක පොතේ කියවන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පස්සේ මේ දේශනා මාලාවේ මේ අදට නියමිත දේශනාව සඳහා සූදානම් වීමේදී උපාලි සූත්‍රය කියවන්න අවස්ථාව ලැබුණා. දහම් පාසලේ ඉගෙන ගන්න කාලේ නාම මාත්‍රිකව අහපු උපාලි සූත්‍රය ඇත්තටම මේ එදා ඉගෙන ගත්තා වගේම කොයිතරම් මේ උපාලි සූත්‍රය තුල බුදුදහමේ තියෙන නිදහස් චින්තනය කොයිතරම් හොඳට පැහැදිලි කරනවද කියලා මේ දේශනාව අධ්‍යයනය කරද්දී තමයි පින්වත්නි දැනගන්න ලැබුණේ. දහම් පාසලේදී ඒ කාරණාව ඇහුණා විභාගයටත් ලිව්වා. නමුත් හරියාකාරව ඒ එදා ඉගැන්නුව කාරණාව ඇත්තම ඇත්තයි කියලා ප්‍රත්‍යක්ෂ වුණේ මේ දේශනාව මේ දේශනා මාලාව සඳහා ඉදිරිපත් කරන්න මේ දේශනාව බලන්න අවස්ථාව ලැබෙද්දී. ඒ නිසා නැවත නැවතත් මේ සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාව ආරම්භ කරලා මේ සඳහා අවශ්‍ය පරිසරය සකස් කරපු අපේ ගුරු දේවයන් වහන්සේ වන පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට අපි නැවත නැවත පුණ්‍ය අනුමෝදනා කරනවා මේ සඳහා ස්වාමින් වහන්සේලා වන අපව මෙහෙයවීම සම්බන්ධයෙන්. උන්වහන්සේගේ මෙහෙයවීම නිසා අපි සූත්‍ර ධර්ම අධ්‍යයනය කරනවා. උන්වහන්සේගේ මෙහෙයවීම නිසා අපි සූත්‍ර ධර්ම මේ විදිහට මේ පින්වතුන්ට ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ මෙහෙයවීම නිසා මේ සූත්‍ර ධර්ම අධ්‍යයනය කරමින් දහම් මානසිකාර පවත්වනවා. ඒ නිසා මේ සඳහා මූලික මෙහෙයවීම් කටයුතු කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඒ වගේම තාක්ෂණික පැත්තෙන් කැප වෙලා කැමරාකරණය ආලෝකකරණය ඒ වගේම රූපරාමු සංස්කරණය ප්‍රධාන පාලක මෙදිරියේ මේ හැම කාර්යයක්ම සිද්ධ කරමින් මේ ධර්මදේශනාව විකාශය කිරීම දක්වා විවිධාකාරයෙන් කැපවෙන හැම දිනාටම මේ පින්වතුන් වෙනුවෙන් අපි හැමෝම පින් අනුමෝදන් කරනවා. ඒ අය මේ සඳහා මූලික මෙහෙයවීම් කරන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දිනාටම තම තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට සසර සුවපත් කර ගැනීමටත් උතුම් වූ ධර්මාවබෝධය තුලින් නිදී සැනසීම උදා කර ගැනීමටත් ඒ හැම දිනාටම මේ රැස්වන අප්‍රමාණ පුණ්‍ය ශක්තිය පිහිට පිනිස පවතිවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි, උපාලි සූත්‍රය තුල ඔන්න බුදුදහමේ තියෙන නිදහස් චින්තනය පිළිබඳ හෙළිදරව් කිරීමක් මනාව සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ බුදුදහමේ තියෙන විනිවිද භාවය දැන් සමහර දේශනා තියෙනවා මේ පිංගුතුන් කල්පනා කරන්න සමහර අන්‍යාගමික අදහස් තියෙනවා දේව වචන දේව වාක්‍ය සමහර අන්‍යාගම් වල වචන තියෙනවා ඒ ඒ ශාස්ත්‍රූරු ඉදිරිපත් කරපු කාටවත් ඒවා ගැන තර්ක කරන්න බෑ කාටවත් ඒවා වෙනස් කරන්න බෑ කාටවත් ඒ වචන පිළිබඳ හාරා උස්සා බැලීමක් කරන්න අවස්ථාවක් නැහැ මේක දේව වාක්‍ය මේක මෙහෙම පිළිගන්න ඕනේ. අන්න. ඒ ඒ ඇතැම් අන්‍යාගමික මතවාද පිළිබඳ ශ්‍රාවකයන්ට හොයන්න අවස්ථාවක් දීලා නැහැ. ඒක ඒ වගේ දේවල් ගැන හොයන එකම දඬුවම් ලබන්න හේතුවක් වෙලා. නමුත් බුදුදහම ඊටාව විනිවිද භාවයකින් යුක්තයි. ඕනෑම කෙනෙක්ට මේ දහම් කරුණු අධ්‍යයනය කරන්න මේ පිළිබඳ හාරා උස්සා බැලීමක් කරන්න අවස්ථාව තියෙනවා. බුදුදහම ඒ තරම් විනිවිද භාවයකින් යුක්තයි. ආයි හංගලා කියන දේවල් නැහැ. ඊටාම සතුටින් මේ කාරණාව ඉදිරිපත් කරන්න පින්වත්නි බුදුදහමේ ආයි හංගලා කියන දෙයක් නැහැ. මේ කියන්නේ ඇත්තද බොරුද කියලා ඕනෑම කෙනෙක්ට හාරා උස්සා බලන්න අවස්ථාව තියෙන නිසා බුදුදහම ඊටාම විනිවිද භාවයකින් යුක්තයි. ඒ කාරණාවට හොඳම උදාහරණයක් මේ උපාලි සූත්‍රය. ඒ වගේම තමයි පින්වත්නි අපි මේ උපාලි සූත්‍රය තුල අන්තර්ගතයේ කෙටියෙන් පැහැදිලි කරගන්නේ ශ්‍රාවකයේගේ මුවෙන් පිට වූ බුදු ගුණ පද 100ක් උපාලි සූත්‍රයෙන් හෙළිදරව් කරනවා. බුදුබණ අහපු ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණව පැහැදිලා උන්වහන්සේව විශේෂ පද 100කින් වර්ණනා කරපු අවස්ථාවක් මේ උපාලි සූත්‍රය තුල ඇතුළත් වෙනවා. උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ හැඟීමක් Tamange හිතේ ඇති වුණාට පස්සේ බලෙන් ඇති කරගෙන නෙමෙයි. උපාලි ගෘහපතිය තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් අප්‍රමාණ හැඟීමක් ඇති වුණා. එහෙම ඇති වෙච්ච බව හොඳටම ඔප්පු වෙනවා මේ උපාලි සූත්‍රය තුල උපාලි ගෘහපතියා නිගණ්ඨනාත පුත්ත ඒ ආගමික නායකයා ඉදිරියේ බුදුරජාණන් වහන්සේව වර්ණනා කරනවා. පද 100කින්. ඒ නිසා කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ඒ වර්ණනාව දැනගන්න කැමති නම් මේ උපාලි සූත්‍රය ඊටාම හොඳින් අධ්‍යයනය කරන්න අවස්ථාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් බුදුගුණ කවියකින් ලියන්න බලාපොරොත්තු වෙනවා නම් බුදු ගුණ නැවත නැවත ආවර්ජනා කරන්න අවස්ථාව හොයනවා නම් ඒ සඳහා හොඳ සූත්‍රයක් උපාලි සූත්‍රය. ඒ වගේම තමයි අන්‍ය ආගමක් වූ නිගණ්ඨ ආගම් දර්ශනය හමුවේ බුදුදහමේ සුවිශේෂත්වය. සාපේක්ෂව බුදුදහම කොයිතරම් සුවිශේෂීද කියන කාරණාවත් මේ උපාලි සූත්‍රය තුලින් හෙළිදරව් වෙනවා. දැන් පින්වත්නි අපි හැමෝම දන්න කාරණාවක් තමයි බුදුදහම අන්‍ය ආගම් එක්ක සංසන්දනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුදහම අන්‍ය ආගම් එක්ක සංසන්දනය කිරීමක් අවශ්‍ය නැහැ. බුදුදහම එහෙම සංසන්දනය කරමින් ඉස්මතු කළ යුතු දහමක් නෙවෙයි. හේතුව බුදුදහම තුල ඇතුළත් වෙන්නේ කවුරුන් හෝ විසින් නිර්මාණය කරපු දහමක් නෙමෙයි. ලෝකයේ තියෙන යථාර්ථමය ස්වභාවය. අපි බුදුරජාණන් වහන්සේ කියලා හඳුනගන්නේ මේ ලෝකේ පැවතිච්ච ඒ යථාර්ථය හෙළිදරව් කරපු උත්තමයාණන් වහන්සේ. අපි බුදුදහම විදිහට හඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ හෙළිදරව් කරපු ලෝක යථාර්ථයයි. එහෙනම් බුදුදහම ආයි මොන ආගමක් එක්කවත් සාපේක්ෂව අපි කල්පනා කරන්න ඕනේ නැහැ. නමුත් අන්‍ය ආගම්වල තියෙන ස්වභාවය අපිට ආරංචි වෙද්දී බුදුදහම කියන්නේ කොයිතරම් ඊට වඩා කැපිපේන දර්ශනයක්ද කියලා නැවත නැවත තහවුරු වෙනවා. මේ උපාලි සූත්‍රය හොඳට අධ්‍යයනය කළොත් අන්‍ය ආගම් එක්ක බැලුවහම බුදුදහම කොයිතරම් සුවිශේෂී ස්වභාවයකින් යුක්තයිද? මට ලැබිච්ච මේ බුදුදහම මම අහන මේ බුදුදහම අන්‍ය ආගම් අභිබවා නැගී සිටින හැටි අන්‍ය ආගමකට මේ බුදුදහමත් එක්ක සමීප වෙන්නවත් බැරි විදිහට මේ බුදුදහම ඉහෙලින් වැජබෙන හැටි හොඳටම හිලිදරව් වෙන අවස්ථාවක් උපාලි සූත්‍රය. එහෙනම් මේ විදිහට අපි උපාලි සූත්‍රයේ ව්‍යුහය සංක්ෂිප්ත අන්තර්ගතයයි මේ මතක් කරගත්තේ. ඊටාම වටින උපාලි සූත්‍රය ওই විදිහට තාම වැදගත් කාරණා කිහිපයක් පිළිදරව් කරනවා. පින්වත්නි අපි කාලානුරූපව සූත්‍ර දේශනාව ගැන සඳහන් කිරීමක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ නාලන්දානුවර පාවාරික අඹවණේ සකස් කරලා තිබ්බ නාලන්දානුවර පාවාරික අඹවණේ තිබ්බ ආරාමේ වැඩ කරන සමයේ තමයි මේ උපාලි සූත්‍රය දේශනා කිරීමට අදාළ පසුබිම සකස් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එනවා අපි මේ දේශනාව පිළිවෙලින් දැනගන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා දීඝ තපස්සී කියන නිගණ්ඨ ශ්‍රාවකයා. පින්වතුන් හැමදෙනාම අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ තවත් විවිධ ආගමික නායකයෝ ඒ කාලේ ජීවත් වුණා. අපි අහලා තියෙනවා ෂඩ් ශාස්ත්‍රවරු. පූර්ණ කස්සප මක්කලී ගෝසාල, අජිත කේසකම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත. ඔන්න ඔය විදිහට අපි කටපාඩම් කරලා තියෙන්නේ. අපි දැනගෙන ඉඳලා තියෙනවා, අපි දන්නවා පොත්පත් ඇසුරෙන් අපි අඳුනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පූර්ණ කස්සපාදී තවත් විවිධ ශාස්ත්‍රවරු ආගමික නායක හිටියා. ඒ අතරින් එක්කෙනෙක් තමයි ජෛන මහාවීර නමින් පවා හඳුන්වන නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයා. මේ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයාගේ ශ්‍රාවකයෙක් වෙච්ච නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රූවරයාගේ දහම මනමින් දරාගෙන හිටිය ශ්‍රාවකයෙක් තමයි දීඝ තපස්සී කියන නිගණ්ඨයා. එතකොට මේ දීඝ තපස්සී තමයි යාගේ නම. ඒ දීඝතපස්සී කියන නිගණ්ඨ ශ්‍රාවකයා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දැන් කතාවේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේත් නාලන්දා නුවර පාවාරිකඹ වනේ මේ කාලේ නිගණ්ඨනාත පුත්ත ඒ ආගමික නායකයාත් ඉඳලා තියෙන්නේ මේ නාලන්දා නුවරම තමයි. එතකොට දීඝතපස්සී කියන මේ නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා සතුටු සාමිචියේ යෙදিলা ආගිය තොරතුරු කතා කරලා බුදුරජාණන් වහන්සේක යම්කිසි සංවාදයක් සිද්ධ වෙනවා. දීඝ තපස්සී නිගණ්ඨ ශ්‍රාවකයා සහ බුදුරජාණන් වහන්සේ අතර. ඒ සංවාදයත් මේ උපාලි සූත්‍රයේ ආරම්භයේ දැක්වෙනවා. ඒ දැක්වෙන කාරණා අතර දැන් මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ සහ දීඝතපස්සී නිගණ්ඨ ශ්‍රාවකයා අතර ඇතිවන සංවාදයේදී බුදුරජාණන් වහන්සේගෙන් දීඝතපස්සී ශ්‍රාව දීඝතපස්සී කියන නිගණ්ඨ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරමින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මොකද්ද දැන් සංවාදයේ සඳහන් වෙන කාරණා අපි පැහැදිලිව විස්තර කරගමු මේ වෙලාවේ දීඝ තපස්සේ නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම ප්‍රශ්නයක් අහන්නේ. මොකක්ද අහන ප්‍රශ්නය? නිගණ්ඨනාත පුත්ත පව්කම් කිරීමට කර්ම කීයක් පනවනවද? එතකොට සරලව අපි තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දීඝ තපස්සී කියන නිගණ්ඨ ශ්‍රාවකයාගෙන් අහනවා දීඝ තපස්සී ඔයාගේ ශාස්ත්‍රූවරයා වන නිගණ්ඨනාත පුත්ත කෙනෙක් අතින් පව්කම් සිද්ධ වෙන්න කෙනෙක් අතින් පාප කර්මයක් සිද්ධ වෙන්න ක්‍රම කීයක් පනවනවද ක්‍රම කීයක් දේශනා කරලා තියනවද ඒ වෙලාවේ දීඝතපස්සී සඳහන් කරනවා දැන් මේ දීර්ඝව සඳහන් වෙන දේශනාවක් අපි කෙටියෙන් සාකච්ඡා කරන්නේ දීඝතපස්සී බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත කර්ම කියලා දෙයක් ගැන කියන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නය මොකද්ද? නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයා, ඔයාගේ ශාස්ත්‍රවරයා වන නිගණ්ඨනාත පුත්ත කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන්න කර්ම කීයක් තියෙනවා කියලා දේශනා කරනවා. ඒ වෙලාවේ දීගතපස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාත පුත්ත කර්ම කියලා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. කර්ම කියන වචනේ වෙනුවට පාවිච්චි කරන්නේ දණ්ඩ කියලා වචනයක්. ඉතින් ඒ වෙලාවේ අහනවා හරි. එහෙනම් නිගණ්ඨනාත පුත්ත කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන දණ්ඩ කීයක් පනවනවද? බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයි තරම් කොයි තරම් අනිත් පැත්තට අවස්ථාව දෙනවද බලන්න. බුදුරජාණන් වහන්සේ මුලින්ම අහපු ප්‍රශ්නේ මොකද්ද? ඔයාගේ ශාස්ත්‍රූවරයා වන නිගණ්ඨනාත පුත්ත කෙනෙක් අතින් පවක් වෙන්න කර්ම කීයක් තියෙනවා කියලා දේශනා කරනවද කියලා ඇහුවේ. ඒ වෙලාවේ දීගතපස්සී කිව්වා කර්ම කියන වචනේ නිගණ්ඨනාත පුත්ත භාවිතා කරන්නේ නැහැ. දණ්ඩ කියලා වචනයක් තමයි පාවිච්චි කරන්න කියලා කිව්වා. පවක් සිද්ධ වෙන්න බලපාන දණ්ඩ ගැන තමයි නිගණ්ඨනාත පුත්ත දේශනා කරන්න කියලා කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේගේ නිහතමානී බව ඒ වෙලාවේ නැවත ප්‍රශ්නයක් අහනවා. එතකොට ඔය නිගණ්ඨනාත පුත්ත පවක් සිද්ධ වෙන දණ්ඩ කීයක් පනවනවද? බලන්න උන්වහන්සේ තමන්ගේ වචනය අයින් කරලා නිගණ්ඨනාත පුත්තයන්ගේ වචනයම යොදලා නැවත ප්‍රශ්නය අහනවා. කොයිතරම් නිහතමානීකමක්ද? ඒ වෙලාවේ දීගතපස්සේ පිළිතුරු ලබා දෙනවා දණ්ඩ තුනක් පනවනවා. මොනවාද ඒ දණ්ඩ තුන කියලා ඇහුවාම දීගතපස්සේ පිළිතුරු ලබා දෙනවා ඔන්න නිගණ්ඨ ආගමේ ස්වභාවයත් පැහැදිලි වෙනවා මේ දේශනාව ඇතුලේ. දීඝතපස්සේ බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ කාය දණ්ඩය, වචී දණ්ඩය සහ මනෝ දණ්ඩය කියලා තුනක් පනවනවා කියලා දීඝතපස්සේ සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා වන නිගණ්ඨනාථ පුත්තයන් වහන්සේ කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන්න බලපාන දණ්ඩ තුනක් දේශනා කරනවා. ඒ දණ්ඩ තුන තමයි කාය දණ්ඩය, වචී දණ්ඩය සහ මනෝ දණ්ඩය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දීගතපස්සීගෙන් විමසනවා ඔය දණ්ඩ තුන අතරින් වැඩිපුරම පෞසිද්ධ වෙන්නේ මොන දණ්ඩයෙන් කියලාද නිගණ්ඨනාත පුත්ත දේශනා කරන්නේ. දැන් සූත්‍රයේ සඳහන් වෙන්නේ මහා සාවද්‍ය මොන දණ්ඩයද කියලා යහන්නේ. ඒතර මහා සාවද්ද කියන්නේ වැඩිපුරම. එතකොට බුදුරජාණන් වහන්සේ දීඝතපස්සීගෙන් අහනවා ඔයාගේ ශාස්ත්‍රූවරයා වන නිගණ්ඨනාත පුත්තයන් කියන විදිහට ඔය දණ්ඩ තුනේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන ඔය දණ්ඩ තුනෙන් වැඩිපුරම මහා සාවද්ද මොන දණ්ඩේද? කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී බරපතලම විදිහට පව සිද්ධ වෙන්න බලපාන්නේ ඔය දණ්ඩ තුනෙන් මොන දණ්ඩයද කියලා දීගතපස්සේකින් ඇහුවා. ඒ වෙලාවේ දීගතපස්සේ පිළිතුරු ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයා කියලා දෙන විදිහට ඒ දණ්ඩ තුනෙන් වැඩිපුරම මහා සාවද්‍ය කාය දණ්ඩයයි කියලා ඔන්න දීගතපස්සේ පිළිතුරු ලබා දෙනවා. මොන දණ්ඩයේද වැඩිපුරම සාවද්‍යයි කියලා සඳහන් කරන්නේ? දැන් මේ වෙලාවේ මේ දීගතපස්සී ලබා දෙන්නේ තමන්ගේ ශාස්ත්‍රවරයාගෙන් අහලා දරාගත්ත දහම. නිගණ්ඨනාථ පුත්ත කියලා දීලා තියෙනවා මේ දීගතපස්සී ශ්‍රාවකයාට වැඩිපුරම සාවද්‍ය එහෙම නැත්නම් කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී වැඩිපුරම වැඩිපුරම පවක් සිද්ධ වෙන්න බලපාන්නේ කාය දණ්ඩයයි කියලා ඔන්න දීඝ තපස්සී දැනගෙන ඉඳලා තියෙනවා නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ධහම ශ්‍රවණය කරලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුර ලබා දුන්නට පස්සේ නැවත අහනවා. නැවත තුන් වතාවක් අහනවා. මොන දණ්ඩයද? දීඝ තපස්සේ පිළිතුර ලබා දෙනවා කාය දණ්ඩය. නැවතත් අහනවා. දීඝ තපස්සේ වැඩිපුරම පව සිද්ධ වෙන්නේ මොන දණ්ඩයෙන්ද? කාය දණ්ඩය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් අහනවා. ඒ තුන් අතාවෙම පිළිතුරු ලබා දෙනවා කාය දණ්ඩේ. කාය දණ්ඩේ. කාය දණ්ඩේ. දැන් පින්වත් මේ සාමාන්‍ය කෙනෙක් අතර සංවාදයක් යනකොට මේ පින්වතුන්ට මේ අවස්ථාව උදා වෙලා ඇති මේ වගේ අවස්ථා. අපිට හිතාගන්න බැරි විදිහේ උත්තරයක් දුන්නොත් අපිත් අහනවා නේද? ඔයාලට හොඳටම විශ්වාසද? ආයිත් කියන්නේ උත්තරේ. අපි සාමාන්‍යයෙන් අහන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දීඝ තපස්සී මේ කියන උත්තරේ දීඝ තපස්සීගෙන් නැවත නැවත අහනවා. උන්වහන්සේ එහෙම අහලා ඔන්න බලන්න අවසානයේ දීඝ තපස්සීට පිළිතුරු ලබා දෙන හැටි. ඉතින් දීඝ තපස්සී නැවත නැවත අහද්දී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ නිගණ්ඨනාත පුත්තයන් අපිට කියලා දෙන විදිහට අපේ දර්ශනයේ තියෙන විදිහට වැඩිපුරම මහා සාවද්ද්‍ය පවක් සිද්ධ වෙන්න වැඩිපුරම බරපතල විදිහට පව සිද්ධ වෙන්නේ කාය දණ්ඩයෙන් කය පාවිච්චි කිරීමෙන් කියලා ඔන්න බුදුරජාණන් වහන්සේට පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ දීගතපස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ප්‍රශ්නම අනිත් පැත්තට. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන විදිහට කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන්න දණ්ඩ කීයක් තියෙනවද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා මේ තථාගතයන් වහන්සේ දණ්ඩ කියලා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. කර්ම කියලා වචනයක් තමයි පාවිච්චි කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දීගතපස්සී නැවත අහනවා හොඳයි භාග්‍යවතුන් වහන්ස. එතකොට ඔබ වහන්සේ කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන්න කර්ම කීයක් දේශනා කරනවද? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා කර්ම තුනයි. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. දැන් අර දීගතපස්සේ ලබා දුන්න පිළිතුරම තමයි වෙනස වෙන්නේ දණ්ඩ සහ කර්ම කියන වචන. එතකොට නිගණ්ඨනාත පුත්‍රයන් දණ්ඩ කියලා ඉගැන්නුවා. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කර්ම කියන වචනය පාවිච්චි කරලා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඊළඟට දීඝ තපස්සී අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්ස හොඳයි ඔබ වහන්සේ දේශනා කරන විදිහට ඔය කර්ම තුනෙන් වැඩිපුරම මහා සාවද්ද වන්නේ මොන කර්මයද? අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් ඔබ වහන්සේ දේශනා කරන විදිහට කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී බරපතලම විදිහට පව සිද්ධ වෙන්නේ කාය කර්ම වලින්ද වචී කර්ම වලින්ද මනෝ කර්ම වලින්ද කියලා. මොකද්ද භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර වන්නේ? මනෝ කර්ම වලින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න දීගතපස්සීට ගැටලුවක්. දීඝ තපස්සී ලබා දුන්නා තමන්ගේ ශාස්ත්‍රවරයාගේ දහම අනුව වැඩිපුරම මහා සාවද්ද්‍ය වන්නේ මේ මහා සාවද්ද්‍ය කියන වචන අපි පැහැදිලි කරගත්තා කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී වැඩිපුරම පව සිද්ධ වෙන්න බලපාන්නේ දීඝ තපස්සී නිගණ්ඨ දහමට අනුව සඳහන් කළ කාය දණ්ඩේ. එහෙනම් කය පාවිච්චි කරලා යමක් සිද්ධ කිරීමෙන් තමයි බරපතලම පව් සිද්ධ වෙන්න අවස්ථාව තියෙන්නේ කියලා දීඝ තපස්සේ දරාගෙන හිටියේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර ඊට වෙනස්. භාග්‍යතුන් වහන්සේ ලබා දුන්නේ පවක් සිද්ධ වෙද්දී වැඩිපුරම බරපතල විදියට පව් සිද්ධ වෙන්නේ මනෝ කර්මය. හිත මූලික වීමෙන් කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුර ලබා දුන්නා. දීඝ තපස්සේ නැවත නැවත තුන් වතාවක් අහනවා. ඔබ වහන්සේ ඔය කියන්නේ හොඳටම විශ්වාසද? ඒ විදිහට තමයි අහන්නේ. ඒ කියන්නේ අහනවා ඔබ වහන්සේ මොන කර්මය කියලාද කියන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන මනෝ කර්මය. කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී වැඩිපුරම වහා සාවද්ද වන්නේ මනෝ කර්මයයි. කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී බරපතලම පව සිද්ධ වෙන්නේ අනිත් කාය කර්මයෙන්වත් වචී කර්මයෙන්වත් නෙමෙයි මනෝ කර්මයෙන් කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එතකොට නැවත නැවත දීගතපස්සේ යහනවා ඔබ වහන්සේ මනෝකර්මය කියලාද කියන්නේ? එහෙමයි දීගතපස්සේ. මනෝකර්මයමයි මහාසාවක් දෙවන්නේ. ඔය විදිහේ තුන් වතාවක් අහනවා. තුන් වතාවෙන් භාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා මනෝකර්මය. එතකොට අටුවාවේ සඳහන් වෙලා තියෙනවා භාගතුන් වහන්සේ මනෝකර්මයම මහාසාවද්දයි කියලා දේශනා කරන්න හේතුව. සඳහන් කරන අටුවාව බුදුරජාණන් වහන්සේ මෙහිදී මනෝකර්මය මහාසාවද්දය කියලා දේශනා කළේ නියත මිත්‍යා දෘෂ්ටිය ගැනයි කියලා අටුවාව පැහැදිලි කරනවා. දැන් පින්වත්නි මේ මජ්ක්‍ධිම නිකාය ඇතුළත් සූත්‍ර දේශනා මනවින් අධ්‍යයනය කරද්දී අපිට අටුවා ග්‍රන්ථ සමීපයට ගන්න වෙනවා. මම හිතන්නේ මේ පින්වතුන්ටත් ඒක හොඳ ආදර්ශයක් විදිහට ජීවිතයට එකතු කරගන්න. බුද්ධ වචනය අධ්‍යයනය කරද්දී ඒ බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටක ග්‍රන්ථ අර්ථ විග්‍රහ කරමින් මහා තෙරුන් වහන්සේලා ලියපු අටුවා ග්‍රන්ථ සමීපයට ගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. එතකොට අටුවා ග්‍රන්ථය පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ ඇයි මෙතන මනෝ කර්මයමයි වැඩියෙන් පවක් සිද්ධ වෙන්න බලපාන්නේ කියලා දේශනා කරන්න හේතුව. මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ මනෝ කර්මය මහා සාවද්දය කියලා දේශනා කළේ නියත මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධ කරගෙනයි කියලා ඔන්න අටුවාව පැහැදිලි කරනවා. මම හිතන්නේ තියෙනකොට මතක ඇති දේශනාවල විග්‍රහ කරලා තියෙනවා කෙනෙක් නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිය ගියොත් එයාගේ නියත මිත්‍යා දෘෂ්ටිය නිසා ලෝකාන්තරික නිරයේ එයා ඉපදෙන්න අවස්ථාවක් තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය පංච ආනන්තරීය පාප කර්ම වලටත් වඩා බලවත් බව ධර්මයේ තුල විග්‍රහ කරනවා. නියත මිත්‍යා දෘෂ්ටිය. වැරදි අදහස් වල නියත වශයෙන්ම එල්බීගෙන ඉන්නවා නම් නියත මිත්‍යා දෘෂ්ටියෙන් කෙනෙක් සමන්විත නම් එයාට උරුම වෙන්නේ මරණින් මත්තේ ලෝකාන්තරික නිරය. එහෙමයි භාගතුන් වහන්සේ හෙළිදරව් කළේ. ඒතකොට ලෝකාන්තරික නිරය කියන්නේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන අපායට වඩා අපි අහලා තියෙන ඒ නිරයන් වලට වඩා තාම දරුණු විපාක සහිත මහා ඝන අන්ධකාරයක් පැතිරිච්ච දැඩි සීතලකින් සමන්විත දරුණු කටුක විපාක ඇති තාම දරුණු වේදනාගෙන දෙන අපායක් ලෝකාන්තරික නිරය. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙතෙන්දී දීගතපස්සී නිගණ්ඨ ශ්‍රාවකයාට දීගතපස්සී මම දේශනා කරන්නේ වැඩිපුරම මහා සාවත් දෙවන්නේ මනෝ කර්මය. එතකොට එතෙන්දී අටුවාව පැහැදිලි කරනවා භාගතුන් වහන්සේ මේ විදිහේ පිළිතුරක් ලබා දුන්නේ මේ නියත මිත්‍යා දෘෂ්ටිය මූලික කරගෙන. මොකද නියත මිත්‍යා දෘෂ්ටියේදී මූලික වෙන්නේ මනෝ කර්මය. කාය කර්මය දැන් අපිටත් පැහැදිලි වෙනවා නියත මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ හිතේ. කාය කර්ම වලින් සහ වචී කර්ම වලට වඩා මනෝ කර්මයට තමයි නියත මිත්‍යා දෘෂ්ටිය වැටෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දීගතපස්සී කෙනෙක් අතින් පවක් සිද්ධ වෙද්දී වැඩිපුරම බරපතලම පව සිද්ධ වෙන්න බලපාන්නේ මනෝ කර්මය. හැබැයි දීගතපස්සී මේක පිළිගත්තේ නැහැ. දීගතපස්සී දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ගම්බීර ධර්මය ලෝක යථාර්ථය ගැන දීගතපස්සිට අවබෝධයක් නැහැ. දීගතපස්සිය දරාගෙන හිටියේ වෙනම මිත්‍යා දෘෂ්ටික ආගමික දර්ශනයක්. ඒ වෙලාවේ දීගතපස්සී පිළිගත්තේ නැහැ භාගතුන් වහන්සේගේ උත්තරය. ඒ වෙලාවේ භාගතුන් වහන්සේට වැඳලා පිටත් වෙනවා. පිටත් වෙලා යන්නේ කවුරු ළඟටද? දීගටපසී බොහෝම සතුටින් තමන්ගේ ආගමික නායකයා ළඟට යනවා. කවුද ආගමික නායකයා? නිගණ්ඨනාත පුත්‍රයන් වෙත යනවා. ඇයි දීගටපසී සතුටෙන් යන්නේ? බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න අවස්ථාවක් ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ දහම වැරදි දහමක් බව ඔප්පු වෙන සාධකයක් හම්බුණා කියන සතුටෙන් යන්නේ. එහෙම සතුටෙන් යන දීගට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් සමු අරගෙන නිගණ්ඨනාත පුත්තයන් වෙත ගිහිල්ලා නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශාස්ත්‍රවරයාට සියලු බුදුරජාණන් වහන්සේත් අතර සිද්ධ වෙච්ච සියලු සංවාදය විස්තර කරනවා. පින්වත්නි, දීගතපස්සේ නිගණ්ඨනාත පුත්තයන් හම්බ වෙන වෙලාවේ මෙතන උපාලි ගෘහපතියක් ඉන්නවා. සඳහන් සූත්‍ර දේශනාව තුළ උපාලි ගෘහපතියා මේ වෙලාවේ බාලක ලෝණකාර ගම්වැසි පිරිසත් එක්ක දැන් මේ උපාලි ගෘහපතියා යම්කිසි කටයුත්තක් වෙනුවෙන් බාලක ලෝණකාර කියන ගමේ පිරිසත් එක්ක නිගණ්ඨනාත පුත්‍රයන්ව හම්බ වෙන්න ගිහිල්ලා. පින්වත්නි මේ උපාලි කියන්නේ ගිහි පුද්ගලයෙක්. ඒ වගේම මේ උපාලි නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රූවරයා පිළිබඳ ලොකු පැහැදීමකින් හිටියේ. නිගණ්ඨනාත පුත්‍රයන්ට ඊටාම ඉහලින් උපස්ථාන කරපු ගිහි පුද්ගලයෙක් උපාලි. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මගේ දකුණු අත වගේ. එයා ඒ තරම් මට සමීපයි. අන්න ඒ වගේ නිගණ්ඨනාත පුත්‍රයන්ට උපාලි කියන්නේ ඒ වගේ හොඳ කෙනෙක්. දැන් අපි සාමාන්‍ය අර මුලින් කිව්වා වගේ එයා මගේ දකුණු අත වගේ. ඒ තරම් එයා මට වැදගත්. අන්න එහෙම කියන්නේ. එතකොට මේ නිගණ්ඨනාථ පුත්‍රයන්ට උපාලි ගෘහපතියා කියන්නේ ඒ තරම් වැදගත් ශ්‍රාවකයෙක්. මොකද නිගණ්ඨනාථ පුත්‍රයන් වෙනුවෙන් ඉහලින් වියදම් කරන්න පවා පෙළඹෙන විදිහේ කෙනෙක් මේ උපාලි ගෘහපති. ඒ සඳහා අවශ්‍ය ධනය තිබුණා. ඒ වගේම විශාල පැහැදීමකින් උපාලි ගෘහපතියා ඉඳලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ දීඝ තපස්සී නිගණ්ඨනාථ පුත්‍රයන් හම්බ වෙලා අර බුදුරජාණන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච සංවාදයේ නිගණ්ඨනාථ පුත්‍රයන්ට හෙළිදරව් කළා. ඒ වෙලාවේ උපාලි ගෘහපතියත් ළඟ ඉන්නවා. ඒ දීඝ තපස්වී කියන සියලු විස්තරය උපාලිටත් ඇහෙනවා. ඒ වෙලාවේ උපාලිට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් වැරදි දර්ශනයක්ද දරන්නේ. ඒ උපාලිට දැනෙච්ච හැටි. අර දීඝ තපස්වී බුදුරජාණන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච සංවාදයේ විස්තර කරද්දී උපාලිට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් වැරදි මතයක් දරන්නේ. එහෙම හිතෙන උපාලි බුදුරජාණන් වහන්සේත් එක්ක මං මේ කාරණාව ගැන වාදයක් ඇති කරගන්නවා. බුදුහාමුදුරුවොත් එක්ක ඔන්න වාද කරන්න අවස්ථාවක්. දැන් උපාලිට දැනෙනවා මොකද උපාලි නිගණ්ඨනාත පුත්‍රයන් ගැන ප්‍රබල හැඟීමකින් හිටිය ශ්‍රාවකේ. ඒ වගේම උපාලිට දැනෙලා තියෙන්නේ නැති ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ගැන මිනිස්සුන්ගේ ඉහළ ප්‍රසාදයක් තිබුණානේ. ඒ නිසාම වෙන්න ඕනේ උපාලිට මේ වෙලාවේ අදහසක් ඇති වෙනවා. මම මේ වෙලාවේ බුදුහාඳුරුත් එක්ක වාදයක් ඇති කරගන්නවා. බුදුහාමුදුරුවෝ කියන විදිහට මනෝ කර්මයයි මහා සාවද්දේ. හැබැයි මම දරන දර්ශනය අනුව නිගණ්ඨනාත පුත්ත මගේ ශාස්ත්‍රවේයක දර්ශනය අනුව කාය දණ්ඩයයි වඩා සාවද්ද වන්නේ මහා සාවද්ද. ඉතින් උපාලි තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා වාද කරන්නේ. කෝකටත් උපාලි නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ශාස්ත්‍රවරයාගෙන් අවසර ඉල්ලනවා. නිගණ්ඨනාත පුත්ත නායකතුමනි මම බුදුරජාණන් වහන්සේට ඔය කාරණාව ගැන වාද කරන්නද? නිගණ්ඨනාත පුත්තයන් මේකට අවසර දෙනවා. හැබැයි පින්වත්නි දීඝ තපස්සී ඉල්ලීමක් කරනවා නිගණ්ඨනාත පුත්තයන් වහන්සේ මේ උපාලිව බුදුහාමුදුර ළඟට යවන්න එපා. උපාලි බුදුහාමුදුරන්ට පැහැදෙයි. ඔබ වහන්සේට උපාලිව නැති වෙයි. ඔන්න දීගතපස්සී කියනවා. සූත්‍රයේ අනුව පැහැදිලි වෙනවා මේ දීගතපස්සී බුදුරජාණන් වහන්සේ ගැන හොඳට දැනගෙන ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහමේ තියෙන ප්‍රබල ප්‍රබලත්වය කෙනෙක්ගේ හිතක් වෙනස් කරන්න පුළුවන්. කෙනෙක්ගේ හිතකට ලං වෙන්න පුළුවන් මේ දහමේ තියෙන යම්කිසි සුවිශේෂත්වයක් ගැන දීගතපස්සී දැනන් ඉඳලා තියෙනවා. ඉතින් කියනවා නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ මේ උපාලෙට බුදුහාමුදුර ළඟට යන්න ඉඩ දෙන්න එපා. බුදුහාමුදුරුව කියන්නේ කෙනෙක්ව වශී කරගන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඔබ වහන්සේට උපාලිව නැති වෙයි. දීගත පස්සේ සඳහන් කරනවා. නමුත් නිගණ්ඨනාත පුත්තයන් උපාලි ගැන ලොකු විශ්වාසයකින් හිටියේ. කවදාවත් උපාලි තමන්ව දාලා යන්නේ නැහැ කියලා දැඩි විශ්වාසයකින් හිටියේ. ඒ නිසා උපාලිට යන්න අවසර දෙනවා. අවසර ගන්න උපාලි බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙනවා. මේ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ බුදුහාමුදුරුවොත් එක වාද කරලා බුදුහාමුදුරුවන් වෙහසන්න බලාගෙන. තමන්ගේ ආගමික නායකයා විශ්මතු කරන්න බලාගෙන. නමුත් උපාලිට සිද්ධ වෙන්නේ වෙනස්ම දෙයක්. මොකද සිද්ධ වෙන්නේ දේශනාව මේ පින්වුතුන්ට අධ්‍යයනය කරන අවස්ථාව තියෙනවා. උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරනවා මනෝකර්මය තමයි මහා සාවද්ද. ඉතින් මේ කාරණාව ගැන සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උපාලිට කියන උපාලි ඔයා සත්‍යෙහි පිහිටා සාකච්ඡා කරන්න කැමති නම් මම ඔයත් එක්ක කතා කරන්න කැමති. ඔයාගේ මතය පැහැදිලි කරලා දෙන්න කැමතියි. ඉතින් උපාලි කියනවා හොඳයි භාග්‍යවතුන් වහන්සේ මම සත්‍යේ සීතා කතා කරන්න. අපි ඇත්තම කතා කරමු. ඔබ වහන්සේ පැහැදිලි කරන්න ඔය කියන විදිහට කොහොමද මනෝ කර්මය බලවත් වෙන්නේ? මහා සාවද්ද වෙන්නේ? කෙනෙක් යටින් පවක් සිද්ධ වෙන්න කාය කයේ කායික භාවිතයට වඩා හිතේ භාවිතය කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන ප්‍රබලව බලපාන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ උදාහරණ හතරක් උදාහරණ හතරක් ගෙනහැර පාමින් උපාලිටම දැනෙන්න අරිනවා උපාලි මනෝ කර්මයමයි මහා සාවද්දය. කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන ප්‍රබලවම මූලික වෙන්නේ අනෙක් කායික භාවිතයවත් වචන භාවිතයවත් නෙමෙයි හිතේ භාවිතයමයි කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ උදාහරණ හතරෙන් එක උදාහරණයක් මේ වෙලාවේ පැහැදිලි කරන්නම්. ඒ උදාහරණ හතරක් දේශනා කරමින් භාග්‍යතුන් වහන්සේ උපාලිටම කියන උපාලි ඔයා කල්පනා කරලා බලන්න ඔන්න උපාලිටම දැනෙන්න ඇරියා මනෝ කර්මයමයි මහාසාවක් දෙවන්නේ කියලා. උපාලි හිතන් හිටියේ කාය කායික භාවිතයයි කෙනෙක් අතින් පෞසිද්ධ වෙන්න ප්‍රබලව බලපාන්න කියලා. උපාලි එහෙම දරාගෙන හිටියේ නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ධහම ශ්‍රවණය කරලා තිබ්බ නිසා. භාගතුන් වහන්සේ උදාහරණ හතරක් ගෙන හැරපාමි. පැහැදිලි කරලා දුන්නා මනෝ කර්මය ප්‍රබල වෙන හැටි. එක උදාහරණයක් අපි සිහිපත් කරගමු. භාගතුන් වහන්සේ අහනවා උපාලි ඔයාගේ ධහම භාවිත කරන ශ්‍රාවකයෝ දැන් සඳහන් වෙනවා තං කිම්මඤ්ඤසි ගහපති ඉදස්ස නිගණ්ඨෝ චාතු යාම සංවර සංගුතෝ සබ්බවාරි වාරිතෝ සබ්බවාරි යුතෝ සබ්බවාරි දුතෝ සබ්බවාරි පුටෝ සෝ අබික්කමන්තෝ පටික්කමන්තෝ බහූ කුද්දකේ පානේ සංඝාතං ආපාදේති ආදී වශයෙන් දේශනාවේ ඇතුළත් වෙනවා අහනවා උපාලි ඔයාගේ ඔය ධහම පාවිච්චි කරන ඔය නිගණ්ඨ ධහම පාවිච්චි කරන අය ශ්‍රාවකයෝ ඉදිරියට යද්දී ඒ වගේම දැන් සාමාන්‍යයෙන් මේ පින්වතුන් අහලා තියෙනවා නිගණ්ඨ ආගම තුල එහෙ මෙහෙ යද්දී පාර අතුගගා තමයි ගිහිල්ලා තියෙන්නේ. පුංචි සතෙක්වත් පෑගෙන්න අවස්ථාව තිබ්බේ නැහැ. නිගණ්ඨ ආගමේ අර පරම අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැන අපි අහලා තියෙනවානේ. පුංචි සතෙක්ටවත් හානියක් වෙන්න ඉඩ නොදී හැසිරුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ කරුණම මූලික කරගෙන අහන උපාලේ ඔය නිගණ්ඨ ආගමේ යම්කිසි ශ්‍රාවකේ ඉදිරියට යද්දී එහෙම නැත්නම් පිටිපස්සට එද්දී ඇවිදිද්දී දන්නේම නැතුව සත්තු පෑගිලා මැරෙනවා. කියන්නේ හිතලා නෙමෙයි හිතලා නෙමෙයි සත්තු පාගන්නේ. එහෙට මෙහෙට ඇවිදලා දන්නේම නැතුව පෑගිලා සත්තු මැරෙනවා. අහනවා උපාලි එතකොට නිගණ්ඨනාත පුත්ත ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් මොන වගේ විපාකයක්ද පණවන්නේ? ඔයාගේ ශාස්ත්‍රෝරයා වන නිගණ්ඨනාත පුත්ත කියන විදිහට දන්නේ නැතුව සත්තු පෑගිලා මැරුණොත් මොන වගේ විපාකයක් වෙනවා කියලාද ඔයාගේ ශාස්ත්‍රවරයා කියන්නේ. ඒ වගේ ඒ අවස්ථාවේදී උපාලි පිළිතුරු ලබා දෙනවා මගේ ශාස්ත්‍රවරයා වන නිගණ්ඨනාත පුත්ත හිතාමතා නොකරන ඒවා එහෙම පව් විදිහට සඳහන් කරන්නේ නැහැ. අන්න. ඔන්න උපාලිගේ කටින්ම බුදුරජාණන් වහන්සේගේ මතය ඔප්පු වෙන හැටි. උපාලි කියනවා භාගතුන් වහන්සේ මගේ ශාස්ත්‍රවරයන් නිගණ්ඨනාත පුත්තයන් වහන්සේ ඔය හිතාමතා හිත යෙදෙන්නේ නැති නොදැනුවත්ව කරන වැරදි වැඩවලට විපාක තියෙනවා කියලා දේශනා කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා ඔය නිගණ්ඨනාත පුත්ත කියන විදිහට හිතේ ඇතිවන සිතුවිල්ල අයිති වෙන්නේ කායික භාවිතයටද වචන භාවිතයටද මනෝ භාවිතයටද ඒ වෙලාවේ උපාලි උත්තර දෙනවා මනෝ දණ්ඩයට තමයි අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ චේතනාව නිගණ්ඨනාථ පුත්‍රයන් දේශනා කරන්නේ මනෝ දණ්ඩයට අයිති දෙයක් විදියට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන උපාලි ඔය හොඳ සිහියෙන්ද කතා කරන්නේ. දේශනාව ඇතුළත් වෙනවා ගැහැවිය සිහි එලවා කියව. තා පළමු කීබස හා පසුව කීබස ඝටිත නොවේ. උපාලිවා හොඳ සිහියෙන්ද කතා කරන්නේ. උපාලි ඔයා කිව්වා කලින් ඔය නිගණ්ඨ ආගමනුව කාය දණ්ඩයයි වැඩිපුර මහාසාවත්. දැන් ඔයාම කියනවා මනෝ දණ්ඩය බලපානවා පවක් සිද්ධ වෙන්න. උපාලිවා කලින් කිව්ව වචනයයි දැන් කියන වචනයයි ගැලපෙන්නේ නැහැ. උපාලිටම තේරෙනවා මටම වැරදුනා. උපාලිට තේරෙනවා මම දරණ ආගමේ තියෙනවා. කාය දණ්ඩය මේ කායික භාවිතයමයි කෙනෙක් අතින් පවක් සිද්ධ වෙන්න වැඩිපුර බලපාන්නේ. හැබැයි මේ බුදුරජාන් වහන්සේ කියන උදාහරණත් එක්ක උන් උපාලිට දැනෙනවා මානසික භාවිතය මනෝ කර්මයමයි කෙනෙක් අතින් පවක් වෙන්න ප්‍රබලව බලපාන්නේ කියලා උන් උපාලිට තේරෙනවා. හැබැයි උපාලි Tamanට තේරුණු බවක් හඟවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් නැවත නැවත අහනවා. බුදුරජාණන් වහන්සේ උදාහරණ හතරක් ගෙනහැර පාමි. උපාලිටම දැනෙන්න අරිනවා මහා සාවද්ද වන්නේ මනෝ දණ්ඩයමයි. මනෝ කර්මයමයි. නිකණ්ඨාගමේ මනෝදණ්ඩය භාගතුන් වහන්සේ දේශනා කරේ මනෝ කර්මය. උපාලිටම දැනෙනවා Taman දරණ මතය කොයිතරම් වැරදිද. භාගතුන් වහන්සේ දේශනා කරන මේ මනෝ කර්මයමයි ප්‍රබල කියන කාරණාව උපාලිට හොඳට පැහැදිලි වෙනවා. නමුත් උපාලි භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු වලට ඉතාම සාවධානව ඇහුම්කන් දෙනවා. අර උදාහරණ හතරම හොඳට අහන් ඉන්නවා. අවසානයේදී උපාලි පිළිතුරු ලබා දෙනවා. භාගතුන් වහන්සේ. ඔබ වහන්සේ ලබා දුන්න පළවෙනි උදාහරණයෙන්ම මට කාරණාව පැහැදිලි වුණා. නමුත් මම ඔබ වහන්සේගේ පිළිතුරු දිගින් දිගටම අහගෙන හිටියේ. ඔබ වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන අපූර්ව අහන් ඉන්න ආස නිසා. උපාලි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පැහැදෙනවා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට උපාලිට කාරණා පැහැදිලි කරලා දෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කරනවා. උපාලි ගෘහපතියා භාගතුන් වහන්සේත් එක්ක වාද කරන්න බලාගෙන ආපු භාගතුන් වහන්සේව වාද කරලා පරාද කරන්න බලාගෙන ආපු උපාලි අවසානයේ සෝවාන් ඵලයටපත් වෙනවා. එහෙම සෝවාන් ඵලයටපත් වෙන උපාලි භාගතුන් වහන්සේ ඉදිරියේ තමන් උපාසකයෙක් විදිහට ප්‍රතිඥා දීලා භාගතුන් වහන්සේගෙන් සමුගෙන ගෙදර යනවා. භාගතුන් වහන්සේ උපාලිට එතනින් පිටත් වෙන්න කලින් කියනවා උපාලි ඔයා වගේ ප්‍රසිද්ධ කෙනෙක් එකපාරට මේ ධහමට පැහැදෙන එක හරි නෑ. ඒක ඔයාට ගැලපෙන්නේ ඒ වචනටත් උපාලි පැහැදෙනවා. භාග්‍යතුන් වහන්සේ එකපාරටම පැහැදෙන්න එපා හොඳට කරුණු විමසා බලලා මේ ධර්මයට අවධානය යොමු කරන්න කියන ඔබ වහන්සේගේ වචනටත් මම පැහැදුණා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ කියන උපාලි ඔයා මෙච්චර කල් නිගණ්ඨ නාත පුත්තයන් ඇතුළු පිරිසට දාන දුන්නා. ඒ දාන දෙන එක නවත්තන්න එපා. උපාලි ඒකටත් පැහැදෙනවා. අවසානයේ උපාලි ගෙදර යනවා. නිගණ්ඨනාත පුත්යන් ඇසුරු කරන එක නවත්තන්න උත්සාහ කරනවා. නමුත් නිගණ්ඨනාත පුත්ත බලෙන්ම උපාලිව හොයාගෙන යනවා. උපාලිව හොයාගෙන ගිහිල්ලා දැන් දේශනාවට නියමිත කාලය අවසන් වෙන නිසා අවසාන ටිකත් අපි කෙටියෙන්ම නමුත් මතක් කරගමු. අවසානයේ දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි නිගණ්ඨනාත පුත්තයන් උපාලිව හම්බ වෙලා උපාලිත් එක්ක සාකච්ඡා කරලා අහනවා උපාලි මිනිස්සු හිතාගෙන ඉන්නේ ඔයා මගේ ශ්‍රාවකයෙක් කියලා. නමුත් දැන් ඔයා ඇත්තටම කාගේ ශ්‍රාවකයෙක්ද? ඔන්න අහනවා. ඒ වෙලාවේ උපාලි පිළිතුරු ලබා දෙනවා නිගණ්ඨනාත පුත්‍රයන් වහන්සේ. ඒ වෙලාවේ උපාලිගේ හැසිරීම ඉතාම අපූර්ව විදිහට සඳහන් වෙනවා. උපාලි ගැහැවි හුනස්නෙන් නැගී උතුරු සළු එකස් කොට බුදුන් වසන දසට ඇඳිලි පනවා නිගණ්ඨනාත පුත්‍රයාට තෙලකි වහන්සේ එසේ වීනම් මම යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙන්ද උන්වහන්සේගේ ගුණ අසව කියනවා නිගණ්ඨනාත පුත්‍ර මම කොයි වගේ කෙනෙක්ගේ ශ්‍රාවකයෙක්ද කියලා ඔබ ඔබ වහන්සේ අහගෙන ඉන්න. මම ಗುಣ කියන්නම්. මේ ಗುಣ අනුව තේරුම් ගන්න මම කාගේ ශ්‍රාවකයෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා අත් දෙක එකතු කරලා වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ පද 100කින් වර්ණනා කරමින් ගායනා කරනවා. දැන් දේශනාව ආරම්භයේදී දීරස්ස විගත මෝහස්ස ආදී වශයෙන් මාත්‍රිකා පාඨයේදී සඳහන් කළේ උපාලි භාගතුන් වහන්සේව වර්ණනා කරපු ගාථාවක කොටසක්. උපාලි සූත්‍රය හොඳට අධ්‍යයනය කරලා බලන්න පින්වත්නි. උපාලි සූත්‍රයේ අවසාන කොටසේදී ගාථා කීපයකින්ම සඳහන් වෙනවා. උපාලි බුදුරජාණන් වහන්සේව වර්ණනා කරමින් නිගණ්ඨනාත පුත්ත ආගමික නායකයා ඉදිරියේ උපාලි භාගතුන් වහන්සේව අගය කරනවා වර්ණනා කරනවා. නිගණ්ඨනාත පුත්‍රට මේක දරා ගන්න බැරි වුණා. තමන් කවදාවත් කැමති වුණේ නෑ මේ නිගණ්ඨනාත පුත්ත තමන්ගේ හොඳම ශ්‍රාවකයෙක් වෙච්ච උපාලිගෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනව අහන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මේ උපාලිගේ වචන ටික ඇහෙද්දී ඒ නිසාම මේ උපාලිගේ වචන ටික ඇහෙද්දී නිකණ්ඨනාත පුත්‍රයන් ලෙඩ වෙනවා. හිතට කාවදිනවා මේ වචන. සඳහන් වෙනවා නිගණ්ඨනාත පුත්‍රට ඒ වෙලාවේ ලේවමන යනවා. ඇයි? තමන් කවදාවත් තමන්ව දාලා යන්නේ නැති වෙයි කියලා හිතපු ප්‍රබල ශ්‍රාවකෙක් වෙච්ච උපාලි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ඒක දැනෙනකොට නිගණ්ඨනාත පුත්‍රයන්ට රෝගී වෙන මට්ටමටම දරුණු මානසික වේදනාවක් ඇති වුණා. ඔහොමයි දේශනාව අවසන් වෙන්නේ. පින්වත්නි, උපාලි සූත්‍රය තාම වටින සූත්‍රයක්. බුදුදහමේ තියෙන විනිවිදභාවය. හිතා බැලීමේ නිදහස. උපාලිටම නිදහසේ හිතන්න අවස්ථාව දීලා තමයි මේ මනෝ කර්මයේ තියෙන සාවද්‍යභාවය බුදුදහම කොයිතරම් විනිවිදභාවයකින් යුක්තයිද කියලා උපාලිටම දැනෙන්න ඇරිය ඒ උපාලි සූත්‍රය අපි දැනගත්තේ බුදුදහමේ තියෙන නිදහස් චින්තනය බුදුදහමේ තියෙන විනිවිද භාවය ඒ වගේම ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේව පද 100කින් වර්ණනා කරපු අවස්ථාව අන්‍ය ආගමක් වූ නිගණ්ඨ ආගම දර්ශනය හමු වේ බුදුදහමේ තියෙන සුවිශේෂත්වය විස්තර කරපු උපාලි සූත්‍රය අපි දැනගත්තා කාලන් රූපව කෙටියෙන් කතා කළේ හොඳට අධ්‍යයනය කරන්න මේ සූත්‍රය උපාලි සූත්‍රය තුලින් මේ විස්තර කරන විදිහට අපේ බුදු වහන්සේ සහ උන්වහන්සේ හිලිදරව් කරපු මේ බුදුදහමේ තියෙන සුවිශේෂත්වය අපි මනවනාව වඩ වඩා අවධානයට ලක් කරලා මේ බුදුදහමේ තියෙන වටිනාකම හොඳට තේරුම් අරගෙන බුදුදහම තුලින් මේ ධර්මය භාවිත කිරීම තුලින් මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර ගමනත් සුවපත් කරගෙන උතුම් වූ නිවනින් නිවි සැනසෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගමු. පින්වත්නි අද දවසේ මේ විදිහට දහම් කාරණා සාකච්ඡා කරලා දහම් මානසිකාර පවත්වලා හාත්පසින්ම රැස් කරගත්තු සීල පුණ්‍ය ශක්තිය දෙවියන්ටත් අප සියලු දෙනාගේම මළගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ පින් බලයෙන් මේ කුසල් මහිමයෙන් අප හැම දිනාටම මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් ඒ උත්තරීතර සැනසීම උදා කර ගැනීමටත් මේ දහම් මානසිකාරමය ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය කුසලය පිහිට පිනිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරමු. ධාතා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති